ડોક્ટર අරුන්දති කුලපුරසූරිය මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කරන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික. එතකොට ඒකාග්‍රතාවය කියන්නේ සෑම සිතකම තියෙන ස්වභාවයක්නේ. ඉතින් දැන් මේ සිත අපි චිත්ත වීති ගැන හිතනකොට උනත් සිතේ ස්වභාවය තමයි අර වෝත්තපන සම්තිරණ සම්පටිච්ඡට ඒ වගේ ඒ ස්ටේජස් තුලින් ගිහිල්ලා අන්තිමට නැවත භවාංග සිතට එන්න ඉස්සෙල්ලා ඒ ඒත් ඒකාග්‍රතාවයක ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ අර හැම අනිත් වටේ තියෙනව ඇරෙන්න එක විශේෂ විශේෂ දෙයක් අපි තෝරගන්නවා නේ ස්වාමීන් වහන්සේ මේ දේ තමයි අපි ගන්න ඕනේ අරමුණ කියලා. ඉතින් එතකොට මේක සිතේ ස්වභාවයක්. ඉතින් ඒ වුණාට අපි දැන් භාවනා කරන්න යනකොට මේ සක්මන් භාවනාව ගත්ත ස්වාමීන් වහන්සේ අපේ ලනුපැදුරේ අධිය තිබ්බ ගමන්ම අපේ සිත සමාධිමත් වෙන්නේ නැහනේ ඒකාග්‍රතාවයකටපත් වෙන්නේ නැහනේ ටිකක් දුර දැන් මගේ හිත ගැන මම කියන්නේ ස්වාමීන් වහන්සේ ටිකක් දුර ගියාම තමයි ඒක අර මේ මොකද්ද කියන්නේ දැන් අඩිය යන විදිහ අපිට අර කියලා තියෙන විදිහට හිත නම්‍යශීලී වෙලා වටපිට ඇස් අරගෙන හිටියත් වටපිට පේන්නේ නැතුව අන්තිමට මනස යොමු වෙනවා අර අඩිය යන විදිහට ඒ රිද්මයට. ඉතින් ඇයි ස්වාමීන් වහන්සේ මේක මෙච්චරම මේක සිතේ ස්වභාවයනේ. ඉතින් අපි ගොඩක් පුහුණු වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක පොඩ්ඩක් විස්තර කරන්න දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරා හැබැයි මෙයාට මහත්මිය ආපු ක්වෙස්චන් එකෙන් මොකද ඒකාගතාවය ඒකේ දියුණු ස්වභාවය තමයි සමාධිය. ඊට පස්සේ ඒක අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ධානය කියලා පොඩ්ඩක් තේරුණා. ඒක පොඩ්ඩක් විස්තර කර කරන්න කොහොමද ස්වාමීනි? ඔව් දැන් ඔය ඔබතුමිය කතා කළේ අර දවන් සිත්වල ඒකාග්‍රතාවය ගැන තමයි ඔය වැඩිපුර අවධානය යොමු කළේ. හැබැයි අපි මතක තියාගන්න දවන් සිත්වල විතරක් නෙමෙයි අර භවාංග සිතෙත් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ භවාංග චලන සිතෙත් ඒකාග්‍රතාවයක් තියෙනවා. භවාංග උපච්ඡේදක සිතෙත් ඒකාග්‍රතාවයක් තියෙනවා. පංචද්වාර වජ්ජන සිතෙත් ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ චක්කු විඥානයේත් ඒකාග්‍රතාවය වෙන සම්පටිච්ඡනයේත් ඒකාග්‍රතාවය වෙන සම්තිරණයේත් ඒකාග්‍රතාවය වෙන වොත්තපනයේත් ඒකාග්‍රතාවය තියෙන. හැබැයි ඒවා තියෙන ඒකාග්‍රතාවයේ ප්‍රබලද දුබලද කියන එකක් අපට කොහොමවත් දැනෙන්නෙත් නැහැ. ඒක අදාළත් නැහැ. කොහොමත් ඒක ඒකේ කෘත්‍ය ඒක කරන. හැබැයි මේ ඥානසිටවල තමයි කර්ම ජනිත කරන්නේ. එතකොට එතනදී තමයි කුසල් අකුසල් ජනිත වෙන්නේ. අන්න එතන යෙදෙන ඒකාග්‍රතාවය තීරණාත්මකයි. ඇයි තීරණාත්මක වෙන්නේ? ඒක තමයි අනාගත විපාක ඇති කරන්නේ. එහෙම. ඒ නිසා මේ ජවන් සිතේ යෙදෙන චේතනාව තමයි අපි දැන් මේ පුහුණු කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අර අනිත් සිත්වල කොහොමත් ඒකාග්‍රතාව වෙනවා. ඒ වේතින් පොඩි යන්තමට ඒකාග්‍රතාවය යෙදුණා වුණත් ඒ වැඩේ කරන්න ඒක ඇති. <laughs> ඒ ඒ මොකද චිත්ත නියාමයේ තුල ඒ ඒ වැඩේට ප්‍රමාණවත් වෙන ඒකාග්‍රතාවයක් තමයි එහි පහළ වෙන්නේ. ඒක ස්වයං ජාත. ඒ කියන්නේ ස්වභාවිකම එය විසින්ම එය ඇති වෙනවා. හැබැයි මේ ජවන්සිත්වල ඒකාග්‍රතාවය කියන එක අපි හරියට පරිස්සමින් හසුරුව ගත්තේ නැත්නම් අකුසල් සිත් වලට ගිහිල්ලා යම්සර ඒකාග්‍රතාවය වැඩෙන්න පුළුවන්. ඊට පස්සේ කුසල් සිත උත්සාහ කළාට ඒකේ පිහිටක් නැති වෙන්න පුළුවන්. පිහිටියා වුණාට ආයෙත් නැති අකුසල් මතු වෙන්න පුළුවන්. අන්නේ අර්බුදය විසඳ ගන්න තමයි අපිට ඒකාග්‍රතාවය ඕන වෙන්නේ. එහෙම නැතුව මේ ධර්ම අපිට අරහත්ත්වයටපත් වුණාට පස්සේ මේකකින්වත් වැඩක් නැහැ. මොකද ඒ ඔක්කොගෙම අදාළ කෘත්‍ය කරලා ඉවරයි. දැන් අර පහුර වගේ. ඒක ජලයෙන් එතර වෙන්න විතරයි. ඊට පස්සේ ඒකයි කරපින්නගෙන යන්න ඕන. හැබැයි ඒකෙන් එතර වෙන්න මේක අවශ්‍යයි. එතකන් ඉතින් අර ලිප්පැලි එකතු කරලා ගැට ගහලා මේක හදන්න අන්න ඒ වගේ දැන් එකලී දණ්ඩ කිනොත් එකලී දණ්ඩක් ගත්තත් පා වෙනවා. හැබැයි එකලී දණ්ඩේ අපිට ගොඩ වෙලා යන්න බෑ. ඒස අපිට ලී දණ්ඩු කිහිපයක් තියලා මේක ගැට ගහලා පහුරක් හැටියට හදාගන්න. වගේ හැමසිතකම ඒකාග්‍රතාවය තියෙනවා. හැබැයි ඒක අපිට මේ අදාළ කාර්යයට ප්‍රයෝජන ගන්නට ප්‍රමාණවත් නෑ. ඒ නිසා අපි වැඩි කරලා වැඩි කරලා ඒක ප්‍රබල කරලා හදාගන්න. ඒ හදාගත්තාම තමයි අපිට මේ නිර්වාණගාමිනී මාර්ගයට අදාළ අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් නමුත් ඒක කුසලයේ පැත්තට හුරු කරලා තිබ්බට කුසලයේ පැත්තට එච්චර හුරු කරලා නැහැනේ. ඒකයි දුෂ්කරතාවය. එහෙමයි ස්වාමීනි. තේරුණා ස්වාමීනි. ගොඩක් පින්. අතරම සම්මයි. තේරුවන් සර්ණයි.